ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් හිතවත් සහෘදයිනි ඔබට අද දවස යහපත්ම වාසනාවන්ත දවසක් බවට පත් වේවා ඉරිදා සංග්‍රහයයි මේ අපි ආරම්භ කරන්නේ කෝකිලානං ස්වරං රූපං නාරී රූපං පතිවෘතං විද්‍යා රූප මරූපානාම් ෂමා රූපං තපස්වීනාම් කෝලනට රූපය මිහිරි නාදය වෙයි. කාන්තාවන්ට රූපය පතිවතයි. රුව නැත්තවුන්ට රූපය පාණ්ඩිත්‍යයයි. තවුසන්ට රූපය ඉවසීමයි. තපස්වියරුන් මහන බමුණන් භික්ෂූන් වහන්සේලා ගිහි ජීවිතයෙන් අනගාരിക ජීවිතයකට නැත්නම් පැවිදි ජීවිතයකට පත් වෙලා ගිහිගෙයින් නික්මලා විශාල වැඩ කොටසක් කරනවා ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සුබපතා ආශිර්වාද කොට ජගත් වික්‍රමසිංහ විශාරද ගායන ශිල්පියා විසින් තනුව නිර්මාණය කරමින් ගීයක් ගායනා කළා. එම ගීතය තමා දැන් අපි ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තේ. විශාරද ජගත් වික්‍රමසිංහ තමන්ගේ ජීවිතයේ ප්‍රධාන කඩයිමකටපත් වෙලා ගුවන් විදුලිය සංස්ථාවේ නව සභාපතිවරයා ජගත් වික්‍රමසිංහ සංගීතවේදියයි. එතුමාට සුබපතමින් මේ ගීතය අපි ඉදිරිපත් කරන්නේ පොදුවේ කාටත් රස විඳිය හැකි ගීයක් නිසායි. සිතින් ලෝ වැඩ සලසන සංසුන් පියොවින් බුදු මඟ එළඹෙන ගුණ පූජිත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා සත් ගුණ නැන සිහියට නංවන සරියුත් මුගලන් පරපුර රැක එන බෝසත් ගුණ නැන සිහියට නංවන ධර්ම දූතවර ජන අභිවන්දිත සීලවන්ත මහසංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා වෙලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න දෙවලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න ධර්ම වීරවර චිර සම්භාවිත ඥානවන්ත මහසංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා පින්බර සිරිතෙන් ලෝ වැඩ සලසන සංසුන් පියොවින් බුදු මඟ එළඹෙන ගුණ පූජිත මහ සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා ආශිර්වාද වැඩේවා සලදා පිට ලැබේවා ආශිර්වාද වැඩේවා දලදා පිට ලැබේවා පිපුණු මල්ද හටගත් ගෙඩිද නව යෞවනයට එළඹි තරුණියද දුටු කවරෙකුගේ නම් සිත චංචල නොවේද එසේ වේමය පුෂ්පං දෘष्ट्वा පණං දෘष्ट्वा නාරී ප්‍රථම යෞවනින් ත්‍රීණී රත්තානි දෘෂ්ටස්ය කස්ය නිශ්චලිතම් මන යෞවනයෙන් පිරිපුන් තරුණිය දුටු කල කවරෙකුගේ නම් සිත චංචල නොවේද මේ අදහසයි ඒ ශ්ලෝකයේ සංස්කෘත ශ්ලෝකයේ සඳහන් වන්නේ. යමුනා මාලනී පෙරේරා විසින් ලියන ලද ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළා. එම ගීතය ගායනා කළේ චන්දන ලියනාරච්චි ගායන ශිල්පියා විසින්. මේ එම ගීතයයි හැම තැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය සිනයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය සිනයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති යට දියබුන් නගන ප්‍රේමය දිය උල්පත නිසලයි දියපත විල මත පුබුදන මුතු යත උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි ප්‍රේමය නොව හැමතැනම ඇති හැමදෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති දැනට රඟවන ප්‍රේමයේ මුල් පස යට සැඟවි නන් පළමල් දනු කුබුදන මුත්ගත මුල් රස කිසි කෙනෙකුට නොපෙනෙහි ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙහි ප්‍රේමය ලොව හැමතැනම ඇති හැම දැනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දිනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති මවද පියාද පතිව්‍රතා රකින භාර්යාවද සිහි කිරීමෙන් සිත නිශ්චල වෙයි. චංචල බවට පත් නොවේ. පුංචි දරුවන් දුටු විට අපේ හිත සතුටටපත් වෙනවා. චංචල වන්නේ නැහැ. එහි පුදුම නැලවිලි ස්වභාවයක් දකින්න පුළුවන් වෙනවා. ගුවන් විදුලිය ළමා ගීතවලට ප්‍රසිද්ධයි. ළමා මණ්ඩපය, ළමා පිටිය, විවිධ වැඩසටහන් වලින් දශක ගණනාවක් තිස්සේ දරුවන් උදෙසා ගීත කතන්දර නාට්‍ය නිර්මාණය කළා. එබඳු වැඩසටහනකට නිර්මාණය කළ ගීතයක් මේ මේ ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර රචකයා නැත්නම් ගීපද රචකයා කවියා විසින් ගීතය ගායනා කළේ මල්ලිකා කහවිට ගායන ශිල්පිනියයි ಬಲಾ ನೆಲವಿಲ್ಲ ಮಾ ಉಪುನಿ ಕೊಯ್ ದೊಯ್ ದೊಯ್ ದೊಯ್ ಬಲಾ ලබා ලංකාවට ආවා ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා ලස්සන හැදරුව හින්දා අම්මාගෙන ආවා ලස්සන හැදරුව හින්දා අම්මාගෙන ආවා උපන්දිනේ මා සනසාත එකකට දුන්නා උපන්දිනේ بلا نلوي لا ما وكني دوي دوي دوي دوي بابا නලලට තිලකය තියා මල් රවුම අන්දාලා නලලට තිලකය තියා සෝඩු දෙකක් කනට දමා අතට වලලු දාලා සෝඩු දෙකක් කනට දමා අතට වලලු දාලා ගමේ ළමෝ දුවේ විතේ යම් කෙරුමට කියා ගමේ ළමෝ කියා මගේ ලස්සන පොනි කන්නේ මල බලා නැලවිලා මා දොයි දොයි දොයි දොයි බබා නැහිවි බොනි සිතාස් නැතවා මල බලා නැලවිලා මා දොයි දොයි දොයි දොයි බබා මිනිසුන් වර්ග තුනක් තිබෙනවා කියලා ඇමරිකන් ප්‍රස්තාපිරුලක සඳහන් වනවා. යමක් සිදු කරන අය සිදුවෙන දෙය දෙස බලා සිටින අය සහ කුමක් සිදුවන්නේ දැයි නොදන්නා අය යනුවෙන් එය වර්ග කරන්නට පුළුවන් බුද්ධ ආගමෙත් අනිකුත් ආගම්වලත් කතෝලික ඉස්ලාම් Hindu ආගම්වලත් උපදේශක ග්‍රන්ථවල මිනිසුන් වර්ග කරලා සඳහන් කරලා තිබෙනවා. වාත්ස්‍යායන ඍෂිවරයා විසින් ලියන ලද කාමසූත්‍ර පොතෙත් එබඳු වර්ගීකරණයක් පිරිමින් සහ ගැහැණුන් පිළිබඳව දක්වනවා. ඒ අදහස් කැටිකොට දක්වමින් අප යොමු වන්නේ මහා සම්ප්‍රදායේ ඉන්දියාවේ පෙරදිග වංග සාහිත්‍යයෙන් වංග සංස්කෘතියෙන් එක් ගීතයක් රස විඳින්නයි මේ බෙන්ගාලි ගීතයක් ඔබේ රසාස්වාදය පිණිස চিনি গো চিনি তোমারে ওগো বিদেশিনী তুমি থাকো সিন্ধু পারে ওগো বিদেশিনী আমি চিনি গো চিনি তোমারে ওগো বিদেশিনী দেখেছি শারদ প্রাতে তো সে মাধবী রাতে দেখেছি হৃদিমা আমি দেখেছি শারদ প্রাতে তোমায় দেখেছি মাধবী রাতে তোমায় দেখেছি হৃদিমা বাজারে ওগো বিদেশিনী আকাশে পাতি আকা শুনেছি শুনেছি তোমারি গান আমি তোমারে সপেছি প্রাণগো গো বিদেশিনী আমি আকাশে পাতি আকা শুনেছি শুনেছি তোমারি গান আমি তোমারে সপেছি প্রাণ গো বিদেশিনী ভুবন ভূমি আশিষে আমি এসেছি নূতন দেশে আমি অতিথি তোমার चीनी गो चीनी तुम्हारे ओ गो එරඬු ගසකින් හෝ වේවා කොහොඹ ගසකින් හෝ වේවා එරබදු ගසකින් හෝ වේවා වනයෙහි මී සොයන තැනැත්තා මී ලබා ගනී නම් ඒ ගස ඔහුට උතුම් ගසක් හැටියට බුදුන් වහන්සේ විසින් සඳහන් කොට තිබෙනවා බොහෝ මිනිසුන් දේවාලවලට පල්ලිවලට කෝවිල්වලට ආරාම රුක්ක චේත්‍යානි බහුම්මේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා ධම්මපදයේ සඳහන් කරන්නේ බොහෝ මිනිසුන් බියට සැකයටපත් වුනාම ගස්කල් පර්වත ආරාම මේවා යදිනවා ඒවායේ පිහිට පතනවා හැටියටයි කැමිලස් පෙරේරා විසින් ලියන ලද ගීතයක් රෝහණ සිරිවර්ධන ගායන ශිල්පියා විසින් ගායනා කළා. මේ ගීතය ඉතා රසවත් ගීතයක්. මීට පෙරද අපි ඉරිදා සංග්‍රහයෙන් ඒ ගීතය විකාශය කළා. අපේ රසිකයින් අපට කීවා නැවතත් ඒ ගීතය ප්‍රචාරය කරන්නේ නම් හොඳයි කියලා. එච්.එම්. ජයවර්ධන සංගීතවේදියාගේ තනු නිර්මාණයෙන් අලංකෘත මේ එම ගීතයයි ගායනය රෝහණ සිරිවර්ධනගෙන් තනිවුණු දෙසිතක සෙනෙහස් කවදා හමු වේද දේව මන්දිරේ වැතිරි වැති පුදසුන අවියස් ආයතනා සංකාසෝ නිවන ලෙසේ වෙතියෙන් පුද සුන අවියස ආයාචනා මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය ඉදිරිපත් කළ ඉරිදා සංග්‍රහය